විපස්සනා ශාසනාව පොත් ප්‍රදේශ කනන් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ Thank you.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 සෙනසුරාදා රාත්‍රී 8ට විකාශනය වන ධර්ම දේශනාවට සමන් දීමට සූදානම් සිටින පින්වතුන් මේ දේශනා මාලාවක් වශයෙන් මුලින් දේශනා දෙකක් ධම්සක් ප්‍රවතුන් සූත්‍රය ඇසුරෙන් අපි පවත්වන්න යෙදුණා. අද දවසේ මේ ධම්සක් ප්‍රවතුන් සූත්‍රය සම්බන්ධ කරගෙනම මේ දේශනාව පවත්වන්නට සූදානම් වෙනවා. මේ පින්වතුන් දන්නෝ ලෞතර බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පස්වක මහණුන්ට පළමුව දේශනා කොට වදාළ ධර්මයේ තමයි ධම්සක් පැවතු සූත්‍රය. දරුසක්වතුන් සූත්‍රයේ තුල අන්තර්ගත වෙන්නේ පස්වග මහණුන් ලබාගත් අධ්‍යක්ීම් අනුව ඒ අධ්‍යක්ීම් වල ඉඳලා බුද්ධත්වයේ අවබෝධ කරගත්ත බුදුහාමුදුරුවෝ පස්වග මහණුන්ට දීපු උපදේශ මාලාව. ඒ උපදේශ මාලාව අපි වගේ වර්තමාන ශ්‍රාවකයන්ට ඒ උපදේශයෙන් පමණ බුදුහාඳුරෝ දේශනා කරපු සංසාර විමුක්තිය හඳුනා ගන්න අපහසුයි. නමුත් මේක පෙර දේශනාවලදී මම පැහැදිලි කරා පසල මානුත දේශනා කරා කියලා. මේ සූත්‍රයේම ඇතුළත් වෙනවා දේවේනේ භික්කවේ අන්තා පබ්බජිතේන නසෙවිතබ්බා මහණෙනි මේ අන්ත දෙක අතහැරීමම සංසාර විමුක්තිය ලැබෙන ක්‍රමයයි කියලා බුදුහාමුදුරු දේශනා කරා. මේ දේශනාව අහන පස්වග මහණුන්ට තේරෙනවා මේ අන්ත දෙක අතහැරියන විදිහයි අතහැරීමෙන් ලැබෙන ඵලයයි කියන්නේ. හේතුව ඒගොල්ලෝ මේ අන්ත දෙක හඳුනගෙන තිබුණා. ඒ වගේම මේ අන්ත දෙකට කොටු වෙන්න හිර වෙන්න හැකියාවත් ඒගොල්ලන්ට පුරුදු වෙලා තිබුණා. නමුත් වර්තමානයේ අපි මේ අන්ත දෙක හඳුනන්නේ නාමිකව මානසික වශයෙන් මේ අන්ත දෙකට කොටු වෙලා හිර වෙලා ඉන්න පුහුණු වීමක් කරලා නැහැ. ඒක නිසා වෙන්නේ පස්ම පස්තර මහණුන්ට තේරෙන ආකාරයට මේ අන්ත දෙක අතහැරීම නිවන කියලා අපිට තේරෙන්නේ ඒ පිළිබඳව පැහැදිලි කිරීම පසුගිය දේශනා දෙකේම සිදු කරා. කුමක් නිසාද පස්වග මහණුන්ට මේවා තේරුණේ? ඇයි අපිට නොතේරෙන්නේ කියලා. අද දවසේ මේ මාතෘකාවට අනුව අපි තවදුරටත් මේ සූත්‍රයෙන් පැහැදිලි කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ අන්ත දෙක අතහැරියට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරන පස්වග මහණුන්ට මට මේ අංශ දෙක අතහැරීම තුල ලැබෙන අලුත් මාර්ගය මජ්ක්‍ධිම ප්‍රතිපදා මේ මැදම් මැද මාවතක් මැදුම් පිළිවෙතක් පිළිබඳව චක්කුකරණී ඥානකරණී ආදී වශයෙන් මේ බුද්ධ ඥානයේ ස්වરૂපය උන්වහන්සේ පෙන්වනවා මේ මධ්‍යම ප්‍රතිපදාව ලැබුම් පිළිවෙත මේ අන්ත දෙක අතහැරියාමයි තියෙන්නේ. දැන් මේ මැදුම් පිළිවෙත මොකද්ද කියලා මැදුම් පිළිවෙතේ තියෙන වටිනාකම අපිට වැඩිය හොඳට පස්වග මහණුන්ට තේරුණා. ඒ තේරෙන්න හේතුව ගිය දේශනා වාරයේදීත් අපි පැහැදිලි කරා මේ මැදුම් පිළිවෙත කියලා දේශනා කරන්නේ උදාහරණයක් විදිහට මේ පින්වතුන් පාරට යනවා. පාරට යනවා නම් විතරක් ඒ පාරේ මැදින් යන්න කිව්වොත් තේරෙනවා. දැන් පාරට ගමන් කරනකොට ඒ පාරේ යමින් ඉන්න මොහොතක තමයි ඒ පාරේ මැදින් යන්න කිව්වොත් කාට හරි කරන්න පුළුවන්. එහෙමනම් මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා බුදුහාමුදුරුවෝ පෙන්නකෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිීමේදී මේ පස්තගම හනුන් එහෙනම් අන්තගාමී පිළිවෙලක අන්තගාමී මාර්ගයේ කියනවා ඒකෙන් වැදට එන්න කියලා කියන්නේ. ඉතින් පස්තගම හනුන් මේ ගමන යනවා. මේ බණ අහනකොටත් ඒ ගමන යන කෙනෙක්. වර්තමානයේ බෞද්ධයන්ට මේ මැදුම් පිළිවෙතකට යන්න කිව්වට මේ ගමනක නැහැ. ඒකට හේතුව තමයි පස්වන මහණුන් දන්න මේ මාවත මොකක්ද? දැන් මාවතේ මැද හොයා ගන්න කලින් මාවත දැනගෙන ඉන්න ඕනේ. දැන් අපිට සිදුවලා තියෙන්නේ අපි මැද මාවත කියන එක මැදුම් පිළිවෙතක් දන්නේ නැහැ. මාවතක් දන්නේ. දැන් මාවතක් දන්නේ නැති අපි මැදුම් පිළිවෙත හොයාගෙන කටයුතු කරනවා. එහෙනම් මුලින් සකසගන්න වෙන්නේ වර්තමානයේ අපිට මැදුම් පිළිවෙත නෙමෙයි. මොකද්ද මේ මාවත කියන්නේ? පස්වග මහණුන් දන්නේ මාවත. එතකොට පස්වග මහණුන්ට බුදුහාමුදුරන්ට උවමනා නැහැ ගන්නන්න මේ මාවත ගැන. අපිට මේ මාවත ගැන ඉගෙන ගන්න සිදු වෙලා තියෙනවා. මේ මාවත නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන අංග 8යි. අංගාට තමයි මාවත. දැන් අංගාට විදිහට අපි ගන්න කියන්නත් පුළුවන් පාඩම් තියෙනවා. දිට්ඨි සංකප්ප වාචා සම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අංගාටයි මේ මාවත. මැදුම් පිළිවෙත නෙවෙයි මේ. මාවත. ඒ මාවතේ මැද තමයි සම්මා කියන ගුණය එක කියන්නේ. සම්මා දිට්ඨිය මැදමා මැදුම් පිළිවෙතේ අංගය. දිට්ඨිය කියන්නේ මැදුම් පිළිවෙතේ අංගයක් නෙමෙයි. පාරේ කොහේ හරි යනවා. එතකොට මේක තේරුම් ගන්න. පස්සගමානන්ත තේරුම අපිට නොතේරෙන්න හේතුව මොකද්ද මේ අංග 8. මම මේ පින්වතුන්ට මතක් කරා පසුගිය දේශනාවේදී ඒකට හේතු කාරණේ මෙන්න මේකයි. මේ අංග අට අපි ඉගෙන ගත්තේ නිවන් දකින්න නෙමෙයි. මේ අංග අට අපි ඉගෙන ගන්නේ විභාගේ පාස් වෙන්න. මේ පින්වත්තුන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග අට පාඩම් කරේ නිවන් දකින සත්‍යේතනාවකින් හෝ බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවකින් නෙමෙයි. හැමදෙනාම අපි මේ අංග අට ගැන ඉගෙන ගත්තේ පොඩි කාලේ කුඩා කාලේ විභාගේ පාස් වෙනවා. දැන් තමන් අවංකව හිතලා බලන්න බොරු මේ අංගාට විභාග විභාගයකට පාසල් විෂය මාලාවට හෝ දහම් පාසල් විෂය මාලාවට ඇතුළත් වෙලා තිබුණ නැත්නම් පාඩමක් වශයෙන් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න උවමනාවක් නෑ. අපි ඉගෙන ගන්නෙත් නෑ. ඒ ඉගෙන ගත්තේ නම් අපි මේ අංග අටක් ගැන විභාගේ සමත් වීමට අවශ්‍ය කරන දැනුම. විභාගේ සමත් වුණාට පස්සේ ඒ දැනුම අපිට ඕනේ. ආය අපිට මේ අංක අටක් ගැන කතා කරන්න සිදු වෙන්නේ හිතන්න සිදු වෙන්නේ මේ විභාග සමත් වෙලා හුඟක් කල් ජීවත් වෙලා වයසට යනකොට ආය පන්සලේ සිල් ගන්න යනකොට ආය මේ කතාව ඇහෙනවා. එතකොටත් මේ අංගට යන ආය හොයනවා බලනවා ඉගෙන ගන්න. දැන් ඒ හොයන්නේ බලන්නේ කවුද? මේ අංග අටම විභාග සමත් වෙන්නේ ඉගෙන ගත්තේ අපිමයි. එහෙනම් වයසට ගිහින් මේක ඉගෙන ගන්නේ මොකටද? ඒත් නිවන් දකින්න නෙමෙයි. ඒකත් අපි භාවිතා කරන්නේ අපේ වොමනාවට අනුව. දැන් මෙන්න මේ වගේ ස්වභාවයක් පස්කර මහණුන්ට තිබුණේ. ඒගොල්ලෝ මේ අංගාට දැනගත්තා ප්‍රායෝගිකව. ඒ ප්‍රායෝගිකව දැනගත්තේ ඒ එදා ඉන්දියාවේ හිටිය අධ්‍යාත්මික ගුරුවරු පිළිගත්ත මේ සත්ව පුජ්‍යල ස්වභාවය මේ සාංශාරික ස්වභාවය සංසාරයක් හදන ස්වභාවය මේ සත්‍යයගේ මෙන්න මේ අංග 8යි කියලා ඒගොල්ලෝ දන්නවා අපි දන්නේ මේ අංගයෙන් විභාගයක් පාස් වෙනවා කියන එකයි තව වෙනකම්. අපිට උමනාවක් වෙන්නේ මේ අංගයට ඒක සඳහා. නමුත් පසල මහණුන් දන්නවා මේ අංගයට සංසාරයක් හදන කාරකය. එහෙනම් පින්වතුනි පස්සන පස්සන මහණුන් දන්න දැනුමට අපි යන්නේ. අපිත් ඉගෙන ගන්න වෙනවා මේ දික්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව කියන මේ අංග අටින් තමයි එහෙනම් අපේ සංසාරේ හදන්නේ. එහෙනම් බුදුහාමුදුරෝ හොයාගත්තේ පෙර නොසු ධර්මයේ මොකද්ද? මේ අංග අටේ මැදක් හොයාගෙන මේ මැදදී සංසාරයක් හදන්නේ. අංග අට නැති වෙනවා නෙමෙයි. අංග අටට විශේෂ සිදුවීමක් කිරීමේ අංගයට විශේෂ පුහුණුවකට ලක් කිරීමෙන් මේ සංසාරේ හදන්න නැති තත්ත්වයට පත් වෙනවා. එහෙනම් මෙන්න මේක පස්වග මහණුන් දැනගත්තා. අපිට දැනගන්න බැරි මේ අංගාටකින් සංසාරේ හදන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. විශ්වාසයක් නැහැ. තම තමන්ගේ විශ්වාසයේ මම හදන්නේ සංසාර මගේ උගච්ඡම. මගේ නැත්තම් පෞල් පසමියේ කෙලපත් කමේ, ගැහණු කමේ, පිරිමි කමේ, ධනවත් කමේ. මේකෙන් තමයි මනු සංසාරය නෑ. ඕකේ මේ සංසාර හදන න්‍යායක් තමයි එදා ධම්මදිව හිටිය අධ්‍යාත්මික ගුරුවරු හඳුනාගත්තේ න්‍යායක් තමයි මේ අංගات. දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි මේ අංග අටෙන් තමයි අපි සංසාරය හදාගන්නේ. තවත් මේ පස්තර මහණුන් ධර්ම කවදය මේ අංග අට මේ සංසාරගත සත්‍යයට ඉබේ පහළ වෙන්නේ නැහැ. මේක පහළ වෙන්න හේතුවක් තියෙනවා. මේ සංසාරේ හැදුවට මේ අංග අටෙන් සංසාරය හදන්න මේ සංසාරගත සත්‍යයට උත්පත්තියෙම හිමෙච්චි දායාද ටිකක් තියෙනවා. එකක් සංකාරික ස්වභාවයක්. ඒ දායාද ටික තමයි ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් 6. එහෙනම් ඇහැට පෙනීම කියන එක තුල අධ්‍යාත්මික එදා දඹදිව තිබිච්ච අධ්‍යාත්මික විග්‍රහයක් තමයි ඇහැට පෙනීම තුල සිදුවෙන්නේ කුමක්ද කියලා. ඒ අධ්‍යාත්මික ගුරුවරු හොයාගෙන තියෙන ධර්මයක් තමයි මේ අංගත. එහෙනම් ඇහැට පෙනීම උද අපිට යමක් පේනවද? ඒ පේන අවස්ථාවේදී ඒ පෙනීම ඇතුලේ තියෙන ධර්මතා අටක් තියෙනවා. ඒ ධර්මතා අට මොකද්ද? පෙනීම හේතුවෙන් දික්තියක් ඇති වෙනවා මුලින්ම. දෙවනුව ඒකට අනුරූපව සංකල්පන ඇති වෙනවා. සංකල්පනාවට අනුරූප කායික ක්‍රියාවන වාචා කම්මන්ත ආදී ඇති වෙනවා. ඒ සංකල්පනාවලට අනුරූපව වායාම සති සමාධි උත්සාහය, සිහි කල්පනාව, එකඟකම ඇති වෙනවා. මෙන්න මේ අංගාට ඇසීම හේතුවෙන් ඇති වෙන්න පුළුවන්. පෙනීම හේතුවෙන් ඇති වෙන්න පුළුවන්. රස විඳීම හේතුවෙන් ඇති වෙන්න පුළුවන්. ස්පර්ශය හේතුවෙන් ඇති වෙනවා. ඒ වගේම බම්ම මනසෙන් කල්පනාවකින් වගේ දේවල් වලින් ඇති වෙනවා. එහෙනම් මේ අංග අට හදන්න පුළුවන් දොරටු අපිට තියෙනවා හයක්. ඒ දොරටු වලින් අපි කියන්නේ නම් මම බලනවා, මම අහනවා, මම හිතනවා. ඔය ඔක්කොම තුල තියෙන්නේ ඒ අධ්‍යාත්මික ගුරුවරු ගන්නේ මම හිතනවා නෙවෙයි ඔය අංග අට ඇති වෙච්ච එකේ ප්‍රතිඵලයක් තමයි මට පේනවා කියන එක. මට ඇහෙනවා කියන එක ලැබෙන්නේ මේ අංගාට ඇතිවෙච්ච එකේ ප්‍රතිඵලය. දැන් මෙන්න මේ ඉච්ඡර ගැඹුරෙන් අර පස්වක මහණුන් මේ අංග අට ගැන දන්නවා. එහෙනම් සංසාරයේ හදන මාර්ගය ගැන දන්නවා. මේ අංග අට තමයි සංසාරයේ හදන පාර. මාවත. දැන් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ සංසාරයේ හදන මාවතේ මැදට එන්න. මැදට ආවොත් සංසාර විමුක්තිය ලැබෙනවා. එහෙනම් මේ අංග 8ක් ඇති වෙන විදිහට මේ සංසාරයේ සකස් කරගන්නේ අපි මේ අංග 8ම විභාගේ පාස් වෙන්නේ ඉගෙන ගත්තා නම් අපිට මොන සංසාර විමුක්තියක් දැන් සංසාර විමුක්තියක් ගැන තේරෙන්න විදිහක් නැහැ දැන් ඊගාට බලන්න ඕනේ මේ අංග 8ේ තියෙන සුවිශේෂී ගුණ ටික අද දවසේ ඒක තමයි අපි ධර්ම දේශනාව සාකච්ඡා කරන්න යන්නේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා පසක මානුන්ට 아무තු දෙයක් නෙමෙයි මම හොයාගත්තේ නිවන. මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමයි. ඒ කියන්නේ මේ සංසාරයේ හදන අංගාට මං කියන විදිහට වෙනස් කරගන්න කියලා බුදුහාමුදුරු පෙන්නනවා. ඒකට බුදුහාමුදුරෝ දේශනා කරන විදිහට අපි තුල තියෙන අපි තුල හටගන්න සංසාරේ හදන ආකාරයට වෙනස් කරගන්න එකට බුදුහාමුදුරුව නමක් දෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩි. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න අපි ඉගෙන ගන්න නම් අපි තුල අංග 8ක් හැම වෙලේම සක්‍රීයයි කියලා ඉගෙන ගන්න. ඒ අංග 8 ඇති වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. ඇහැට පේන කොටත් ඇති වෙන්නේ මේ අංග 8මයි. කනට ඇහෙන කොටත් ඇති වෙන්නේ මේ අංගාටමයි. එහෙමනම් මේ අංගාට තියෙන වෙලාවක තමයි මේ පින්වතුන්ට පුළුවන් වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න. ඒ කියන්නේ මේ අංගාට නැති වෙලාවකුත් අපේ ජීවිත තුල තියෙනවා. ඇහැට පෙනීමක් නැති, කනට ඇහිීමක් නැති, මනසට අරමුණු වෙන්නේ නැති වෙලාවක් අපේ තියෙනවා. නිින්ද ගිය වෙලාව. එහෙනම් මේ අංගාට නිින්ද ගිය වෙලාවට අපි ළඟ ශක්තිය නැහැ. සිහි නැති වෙලාවක ශක්තිය නැහැ. එන ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩන්න බෑ නිින්ද ගිය වෙලාව. නිදිමත වෙලාවක බෑ. සිහි නැති වෙලාවක බෑ. ඒක තේරුම් ගන්න. එහෙනම් සිහිය තියෙන වෙලාවකමයි මේ අංගات ඇති. වඩන්න පුළුවන්. ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩන්නේ නම් සිහි තියෙන වෙලාවක. නිදිමත වෙලාවක වැඩින්නේ නැහැ මේක. ඒක තේරුම් ගන්න. ඊළඟට තේරුම් ගන්න ඕනේ මේ අංගාට ඇතිවෙන දොරටු හයක් තියෙනවා. මේ දොරටු හයෙන් එහෙන් මේ අංගාට වැඩෙන වෙලාවක හැදෙන වෙලාවක එහෙන් මේ අංගාට තියෙන වෙලාවක අපි වගේ ආධුනිකයන්ට මේ සංසාරගත සත්‍යයකට මේ අංගාට ආර්ය අෂ්ටාංගේ මැදට ගෙන්න බෑ. වඩන්න බෑ. එහෙනම් ඉස්සෙල්ලාම බුදුහාමුදුරෝ උපදෙස් දෙනවා අපිට මේ අංගාට ඇති වෙන දොරටු ගාන ඉස්සෙල්ලා සීමා කරගන්න පුරුදු වෙන්න. දැන් අංගාට හැදෙන්න පුළුවන් දොරටු හයක් තියෙනවනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිීමේදී බුදුහාමුදුරෝ දෙන ආධුනිකයන්ට අපි වගේ ආධුනිකයන්ට දෙන උපදෙස වෙන්නේ ඉස්සෙල්ලාම පුරුදු වෙන්න කියනවා මේ අංගාට හැදෙන දොරටු ප්‍රමාණයක් නවත්තන්න. දැන් දොරටු ප්‍රමාණයක් නවත්තන්න දීපු පිළියම් තමයි ඔය සමත භාවනාව හා විදර්ශනා භාවනාව. ඒක භාවනා හුඟක් කාල පුරුදු වෙන්න ඕනේ. දැන් මේ පින්වතුන්ටත් පේනවා ඇති අපි මෙච්චර කල් කරලා තියෙනවා භාවනා. ඕනම භාවනාවකදී ඇත්තක වහගෙන තමයි ඉඳගෙන භාවනා කරන්නේ. ඇයි එහෙම කරන්නේ? ඇහැ ඇස් අරගෙන ඉන්නකොට මේ අංග අට ඇති වෙනවා එහෙ. ඇස් ගැහුවම නෑ. ඕන කෙනේ භාවනා වහනා පුරුදු වෙන්නේ ශබ්ද අඩු තැනක. ඒ මොකද හේතුව? බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආධුනිකයන්ට මේ භාවනාව පුරුදු කරගන්න ස්ථාන තුනක් මේ පරිසර සාධක තුන. අරඤ්‍ය, රුක්ක මූල, ශුන්‍යාගාර. මේ තුනේ තියෙන සුවිශේෂී ගුණය මොකක්ද? ශබ්දාදී. එහෙනම් කණෙන් මේ අංගාට ඇති වෙන කුලප්පු කරන විදිහට මේ අංගාට ඇති වෙන ශබ්ද මේ අරඤ්‍ය, රුක්ක මූල, ශුන්‍යාගාර කියන තැන ගුණේ නෑ. එහෙනම් කණෙන් ඇති වෙන අංග අඩු කරගන්න තැනක් අපි හොයාගන්න. ඊළඟට මෙහෙම මෙහෙම ගිහිල්ලා නාසය දිව වගේ ඉන්ද්‍රියන් ගත්තෝ අපේ දුර්වලයි මිනිස්සෙගේ. ඒකින්ද මේ අංගාට දිවෙන් ඇති වෙන්නේ ආහාර ගන්නකොට විතරයි. ඝන සුවඳ කියන එක අපිටව නොසලකා හරින්න පුළුවන් හැකියාවක් තියෙනවා. සර්පයෝගේ සත්තුන්ට ඒක බෑ. අපිට වැඩිය ප්‍රබලව ඝන සුවඳ කියන එක විශාල ගඳක් හෝ සුවඳක් දිගුණත් අපිට ඒක නොසලකා හැරුණා. ඒකට ප්‍රතිචාර දක්වන්න නැති ඉන්න පුළුවන්. ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියන්නේ මේ අංගකට ඇති වෙන්නේ නැහැ කියන්නේ. ඒකට ඉන්දියන් කීපයක් ඔය විදිහට සංයමයකට පත් කරගන්න හැකියාව ලබා ගන්න ඕනේ. මේ ආරෂ්ඨාංග මාර්ගය වඩන්න. ඊට පස්සේ අපි බලමු සමත භාවනාවකදී මේ අංගාට ක්‍රියාත්මක වෙන්නේ මනසෙන් එන අරමුණු හරහා පමණයි. සමත භාවනාවට පුරුදු වෙනවා කියන්නේ ඒකට. සතිපට්ඨාන භාවනාවක් කියන එක බුදුහාමුදුරෝ දීපේකා උන්වහන්සේ පෙන්වන භාවනාවේදී ඒක පුරුදු වෙන කෙනාට මේ අංගාට කාය විඥානයේ හරහා ඇති වෙනවා. ඒක සාර්ථකම භාවනා ක්‍රමය වෙන්නේ නිවන් දැකීමට සතිපට්ඨානය. ඒ කායන ක්‍රමය. ඒතර පස්වග මහණුන් දන්නවා මේ බණ අහන වෙලාවේදී අවබෝධයක් තියෙනවා. ඒගොල්ලන්ට හැකියාවක් තියෙනවා, තේරුමක් තියෙනවා මේ අංගාට ගැන. මේ අංගාට හැදෙන ස්ථාන ගැන අවබෝධයක් තියෙනවා. ඊළඟට ඒගොල්ලෝ ඒ ජීවිතයේදී පුහුණු වෙච්ච භාවනා ක්‍රම වගේ කුරුදු පුහුණු කරපු දේවල් අනුව Taman කැමති වෙලාවක එක්කෝ මනසෙන් විතර මේ අංගාට ඇති කරගන්න ඒගොල්ලෝන්ට හැකියාව තියෙනවා. ඒ හැකියාව ලැබුණේ රූපාවචර අරූපාවචර ධානය ලැබුණා. අනිත් ඉන්ද්‍රිය පහෙන්ම මේ අංගාට ඇති වෙන්නේ නැති වෙන්න තරම් පුහුණුවක් පස්වග මහණුන් තිබුණා. ඒත් එක්ක පස්වග මහණුන් කුරුදු වුණා අනිකයට වැඩිය මේ කයෙන් විතර ශරීරයෙන් විතර මේ අංගාට ඇති වෙන විදිහ. අනේ අධ්‍යක්ීම තියෙන වග බුදුහාමුදුරුවෝ දන්නේ නිසාවෙන් තමයි කිව්වේ අන්ත දෙකක් අහිමි. ඒ කියන්නේ කයෙන් මේ අංගාට ඇති වෙනකොට තමයි මේ අන්ත දෙක ඇති හැදෙන්නේ. කායික අරමුණු. ශරීරයට එන පොට්ටබ්බ අරමුණෙන් තමයි අන්ත දෙක හටගන්නේ. මූලිකව. ඒ අන්ත දෙක හටගත්තම පස්වක මහණුන් දන්නවා මේ මේ විදිහට ඉන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔන්නේ කායික අරමුණෙන් අන්ත දෙක ඇති වෙන වෙලාවේ අන්ත දෙක අතරින්ද මැදට යන්න. මැදට යන්න. ඒකට පස්වක මහණුන්ට මේ පුහුණුවක් තියෙන හින්දා මේ මැද කියන එක හඳුනනවා. දැන් ඔන්න ඒ ටික තමයි පස්වග මහණුන්ට තේරිච්ච දෙයයි අපිට නොතේරෙන දෙයයි. අපේ නොතේරෙන නොතේරීම එහෙනම් රඳාපවතින්නේ බුදුහාමුදුරුවෝ නිවන් දකින්න දීපු ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම අපි භාවිතා කරේ විභාග පාස් වෙන්න. ඒ හින්දා අපිට මේක දැනෙන්න විදියක් නැහැ. තේරෙන්න විදියක් නැහැ. නමුත් අපිට දැන් සිදු වෙනවා කොහොම හරි මේ ආංගාර්ථ ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න. අද දවසේ මේ කාලයේ මේ අංග 8 කියන තව තොරතුරු මම කියනවා. මේ අංග වල ස්වභාවය බලන්න. දිට්ඨිය තමයි මේ අංගයේ තියෙන අංග 8 තියෙන මුල්ම අංගය. එහෙනම් දිට්ඨිය කියන දිට්ඨිය කියන්නේ සිංහලෙන් දැක්ම. මේ දිට්ඨිය කියන එක ඇති වෙලා තමයි සංකල්පන ඇති වෙන්නේ. එහෙනම් දිට්ඨියට අනුගතව තමයි සංකල්පන ඇති වෙන්නේ. සංකල්පනාවට අනුගතව තමයි වාචා කම්මන්තාජීව ඇති වෙන්නේ. දැන් මේ පින්වතුන් මේ වෙලාව සැලකුවොත් දැන් බණ අහනවා අපි දන්නේ නැතුවට සිදු වෙන්නේ මේ පස්වග මහණුන් දන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය. මේ හැමදෙනාටම තමන්ගේ කණේ මේ බණ කියලා ඇහෙන වචනයක් ගානේ එහෙනම් ඇති වෙන්නේ මොනවද? මේ අංග අට. මම දේශනා කරන වචනයක් ගානේ Tamanට ඇති වෙන්නේ දික්ටි දික්තිය කියන අංගයේ මුලින් ඇති වෙන වචනය හැනකොට ඒ දික්තියට අනුගතව සංකල්පනා ඒ සංකල්පනාවට අනුගතව ඇති වෙන වාචා කම්මන්තා ජීව ඒ දික්තියට අනුගතව ඇති වෙන උස්සාහය සීකල්පනා එකඟ එහෙනම් අපි පැයක් බණ ඇහුවා කියන්නේ ඒ බණ ඇහිීම ඇතුලේ තියෙන්නේ මෙන්න මේ අංග 8 ක්‍රියාකාරීත්වය. ඊට අමතරව බණහනකොට මනසෙන් මේ අංග 8 ඇති වෙන්නත් පුළුවන්. කයෙන් මේ අංග 8 ඇති වෙන්නත් පුළුවන්. කකුල රිදෙනවා, කොන්ද රිදෙනවා ආදී වශයෙන්. ඔය හැම එකක්ම එහෙනම් අපේ මේ සිදුවීම් සංසාරයේ පැවැත්මේ නිින්ද ගියේ නැති හැම වෙලෙම යමක් අපිට වෙනවද? ඒ දෙයට හේතුව දික්ටි සංකප්පාදී අංග 8යි. මේ අංග 8 ඇති වෙනකොට විතරයි අපේ ජීව ස්වභාවයක් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පස්වග මහණුන් දන්නේ මේ ජීව ස්වභාවය තමයි සංසාරේ හදන කාරණේ. මේ අංගාට තමයි සංසාරේ හදන කාරකේ කියලා. දැන් මේ සංසාරේ හදන මේ කාරකේ දික්තිය තමයි ප්‍රධානම කාරකය. ඒ නිසා මේ දික්තියට අනුව තමයි සංකල්පන ඇති වෙන්නේ. ඇහැට පෙනීම හේතුවෙන් දික්තියක් ඇති වුණාම ඒකට අනුරූපවයි සංකල්පන ඇති ඒකට සංකල්පන වලට අනුරූපවයි ඔයගොල්ලන්ට වාචා කම්මන්ත ආජීව ඇති වෙනවා. දැන් ඔබ විශ්වාස කරන්නේ අපි. අපිට අත්දැකීම්ත් නැහැ. නමුත් දැන් මේ පින්වත්තුන් අද දවසේ කතා කරපු සියලුම වචන ගත්තොත් ඒ වාචා කියන අංගය. එතකොට මේ පින්වත්තුන්ට අද දවසේ කතා කරන්න වුණ සියලුම වචනයකට හේතුව සංකල්පනාව. සංකල්පනාව නිකම් පහළ වෙන්නේ නැහැ. සියලුම සංකල්පනාවලට හේතුව දිට්ඨිය. දැක්ම. ඒ වගේම සියලුම දිට්ඨිය වලට හේතුව එක්කෝ පෙනීම, එක්කෝ ඇහිීම, අස්කන්නාසාදී ඉන්ද්‍රයන් වලට අරමුණු කියනවා. දැන් මේ මේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන් වලට අරමුණක් එන්නේ නැත්නම් වාචා නැහැ. කම්මන්ත නැහැ. ආජීව නැහැ. උත්සාහය නැහැ. සීකල්පනාව නැහැ. එකඟකම නැහැ. එහෙනම් අපේ සක්‍රීය භාවය, සංසාරයේ සක්‍රීය භාවය හැදෙන්නේ මේ කියන දිට්ඨිය අනුව. දිට්ඨිය හැදෙන්නේ තෙමීම, ඇහිීම නැවති මේ උපත්ති ඉන්ද්‍රියන් වලට අරමුණු වීම තුල. ඔබ පස්සඟ මහණුන් දන්නවා එදා හිටිය දඹදිව හුඟක් පැවිදි අය දන්නවා. ඒගොල්ලෝ ඉගෙන ගත්තේ ධර්මය. ප්‍රායෝගික ධර්මයක්. එහෙම ධර්මයක් ඉගෙන ගත්තේ අයට බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරේ බොහොම සරලව. මේ අංගාට සම්මා කරගන්න මැදට යන්න එතන නිවන තියෙනවා. ඒගොල්ලන්ට තේරෙනවා. අපිට තේරෙන්නේ නැත්තේ අර හේතුව. දැන් තව ටිකක් මේ අංගවල ලක්ෂණ බලමු. එහෙනම් දිට්ඨියනේ මේ අංග 8ේම ප්‍රධානම මූලිකය. දිට්ඨියට අනුව තමයි මේ ලෝකේ හැම දෙයක් මෙහෙම සිදු වෙන්නේ. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල තියෙනවා දිට්ඨි තුනක් ප්‍රධාන. දිට්ඨි වර්ග තුනක්. ධර්මයේ තව හුඟක් තැන් වල මේ දිට්ඨිය ගැන බුදුහාමුදුරුවෝ ගැඹුරෙන්ම දේශනා කරලා තියෙනවා. උදාහරණයක් ගත්තම බ්‍රහ්මජාල සූත්‍රය වගේ තැනකදී දිට්ඨි 64ක් ගැන දේශනා කරනවා. ඒ කියන්නේ මේ ලෝක ධාතුවේම ඇති වෙන්න පුළුවන් දිට්ඨි. ශාස්ත්‍රීය මට්ටමින් තර්කානුකූලව හිතුම් පැතුම් තියෙන ඕනම් මිනිස්සෙගේ දික්ටි ටිකේ 64න් එකකට වැටෙනවා. 62කින් එකකට. 62ක් ගැන කියන්නේ. ඒ 62කින් එකකට වැටෙනවා. නමුත් මේ පින්වත්තුන්ට බුහත්ව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්ඩ බුදුහාමුදුරන්ගේ ධර්මයේ සරලව දික්ටි තුනක් ගැන දැනගන්න ඕනේ. දැන් මම මේ පැහැදිලි කරන්නේ මේ දික්ටි තුන ගැන විතරයි. දිට්ඨි තුනක් ගැන බුදුහාමුදුරෝ දේශනා කරනවා. මේ දිට්ඨි තුනෙන් දෙකකින් සංසාරයක් හදනවා. එකකින් හදන්නේ. දැන් සංසාරයක් හදන දිට්ඨි ධර්මයේ සඳහන් වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය හා කම්මස්සකතා සම්මා දිට්ඨිය. එහෙනම් සංසාරයක් මේ පින්වතුන් මේ වෙලාවේ සංසාරයක් හදනවා. අහන්නේ බණ අහලා. මේ බණ අහලා මේ වෙලාවේ සංසාරයක් හදනකොට මේ පින්වතුන් ළඟ තියෙන දිට්ඨිය කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ කියන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය කියන්නේ ලෝකයේ මේ සත්‍ය ස්වરૂපයේ කර්මයේ කර්මඵලයේ අධැහිීමේ හැකියාවක් තියෙන දිට්ඨිය. දැන් මේ පින්වතුන් මේ බණ අහන්නේ බණ ඇහිීම යහපතක් කියලා තේරුම් ගන්න. හොඳ දෙයක්. බණ ඇසීමෙන් මේ සංසාරයේ හොඳ පැත්තකට යනවා. ඒක පින. එහෙනම් මේ පිනක් කියන අර්ථය එන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය පවතින වෙලාවයි. ඕනම පිනක් ලැබෙන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය තියෙන කොට. හැබැයි ඕනම පිනකින් සංසාරයක් හදනවා. පිනක් කියන්නේ හොඳ සංසාරයක් හදන දිට්ඨිය. කියන්නේ හොඳ සංසාරයක් හදන දිට්ඨියකින් ඇති වෙන ප්‍රතිඵලයේ පිනක්. දැන් මෙහෙම හිතන්න. බුදුහාමුදුරු පෙන්නනවා සම්මස්ස කතා සම්මාදිට්ඨිය තියෙන වෙලාවක හදන සංසාරයේ හොඳ සංසාරයක් වෙනවා. ඒ කියන්නේ විපාකේ හොඳයි. මිත්‍යා දෘෂ්ටිය තියෙන වෙලාවක හදන සංසාරයේ නරක සංසාරයක් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ නරක සංසාරයේ ස්වરૂප කියන්නේ සතර අපායේ ස්වභාවය. හොඳ සංකාරයක් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. කාම ලෝකේ නම් මනුස්ස දේව කියන මානසික ස්වභාවය. හොඳ සංකාරය. කාම ලෝකේ හොඳ සංකාරය. කාම සුගතිය. එහෙනම් කාම සුගතියේ උපදින්න හෝ කාම සුගතියේ කටයුතු කරන්න මූලික වෙනවා කම්මස්සගත සම්මාදිට්ඨිය. තව කම්මස්සගත සම්මාදිට්ඨියේ කාම ලෝකයේ ඉක්මෝ ස්වરૂපයක් තියෙනවා. ඒකરૂපී බුදුහාමුදුර හඳුන්වන්නේ රූප රූපාවචර මානසික தත්ත්වය හා අරූපාවචර මානසික தත්ත්වය. ඒකත් කම්මසගත සම්මාදිට්ඨියට අන්තර්ගතයි. එහෙනම් දැන් බලන්න මේ අංගාටේ එහෙනම් දිට්ඨිය තමයි ප්‍රධාන බුදුහාමුදුරුවෝ පෙන්නනවා දිට්ඨි දෙක. දිට්ඨි තුනක් පෙන්නනවා. පළවෙනි දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය. දෙවෙනි දිට්ඨිය කම්මසගත සම්මාදිට්ඨිය. තුන්වෙනි දිට්ඨිය සංසාරයක් හදන්නේ නැති ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය යෙදිච්චි තැනක සංසාරයක් හදන්නේ සම්මාසගත සම්මාදිට්ඨිය යෙදිච්චි තැනක සංසාරයක් හදන්නේ. දැන් අ නිත්‍යා දෘෂ්ටියේ යෙදිච්ච තැනක සංසාරයක් හදනවා. දැන් මේ පින්වතුන් ඉන්නේ මේ වෙලාවේ මොන වගේ තැනකද? සමහරුත් මේ බණ ඇහෙනකොට සද්දේ හේතුවෙන් ඇති වෙන්නේ ওই අංගාටමයි. ඒ අංගාටේ ඇති වෙන දිට්ඨිය කම්මසගත සම්මාදිට්ඨිය. දැනුත් එහෙනම් සංසාරයක් හදනවා. සංසාර විමුක්තියක් ලැබුච්ච කෙනෙක් මේ කවුරුවක් බණ අහන්නේ. මොකද හේතුව බණ ඇහිීමෙන් ඇති වෙන්නේ කම්මසගත සම්මාදිට්ඨිය. දැන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපිට මේ දිට්ඨිය හඳුනගන්න බැරි හින්දා කම්මස්සකතා සම්මාදිට්ඨියක ඉඳලා තමයි සංසාරයක් හදන්නේ නැති සම්මාදිට්ඨිය වන ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලම මේ සංසාරගත මිනිස්සයා මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙන්න ඕනේ. කාල වේලා අනුවයි මේ කියන්න වෙන්නේ. මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙන්න අපිට ධිට්ඨිය ගැන හෝ සංකල්පනා ගැන තේරෙන්නේ නැති හින්දා අපේ ඥාණයට හසු වෙන්නේ නැති හින්දා අපිට බොහොම සරල දෙයක් කියනවා. පුළුවන්. සරල දේ මොකද්ද? පංචිල් රකින්න වෙලාවක ඒ මිනිස්යාගේ ඇති වෙන සියලුම දිට්ඨි කම්මස්සකතා සම්මා දිට්ඨියට අනුගතයි. මිත්‍යා දෘෂ්ටිය නේ. එහෙනම් මේ පින්වතුන් එක දවසක් පංචිල් රැක්කොත් ඒක ඒ දවස තුල පංචිල් රැකීම කැඩීමක් සිදු වුණොත් ඒ දවස තුල ඇහැට පෙනෙච්ච සෑම රූපයක් කෙරෙහිම කනට ඇහිච්ච සියලුම ශබ්ද කෙරෙහි ඒ වගේම ගඳ සුවඳ දැනෙච්ච තැන්වලදී ඇතිවෙච්ච අරමුණු වල මනසෙන් හිතුවපු ඒවා කල්පනා කරපු හැම එකම දිට්ඨිය කම්මස්ස කතා සම්බන්ධයි. සංසිල් රකින්න දවසේ තිබිච්ච මිත්‍යා දෘෂ්ටියේ දෙන්න තනක් නැහැ. ආන්නේ වගේ තැනකට එන්න කියනවා ආර්යසාංග මාර්ගයේ වඩන්න අපි වගේ අයට. දැන් මේ කිමුතුන් එහෙනම් සංසිල් රකින්න ඕනේ. රකින්න වෙලාවක ඕනේ ආරෂ්ඨාන මාර්ගයේ වඩන්න. ඊට වැඩි අදි සීලයක් රකින්නවා නම් පහසුයි. ඒ ගැන පස්සේ කතා කරමු. අවම වශයෙන් පංචිල් රකින්නකොට මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙලා සම්මාසකත සම්මාදිට්ඨියෙන් සංකාරය හදන්න ශ්‍රාවකයා ආරම්භ කරනවා. හොඳට මතක තියාගන්න. මේ පින්වතුන්ට එහෙනම් පංචිල් රකින්න දවසක මිත්‍යා දෘෂ්ටිය තියෙන්න බෑ. හරියට පංචිල් රැකෙන වෙලාවට. ඇහෙන් අරමුණ ආවත් ඒ දිට්ඨිය තුලක් තියෙන්න බෑ. කනෙන් ආවත් ඒ දිට්ඨිය තුල තියෙන්න. මිත්‍යා දෘෂ්ටිය කියන එක ඉවත් වෙනවා පංචේ රකින්නකොට. ඊළඟට තව බුදුහාමුදුරුවෝ පෙන්වනා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන වඩනවා කියන එක තුල මේ අංගාටේ කම්මස්සකතා සම්මාදිට්ඨිය පවතිනකොට නැත්නම් පංචිල් රැකෙනකොට සංසාරයේ හදන්නේ නැති තත්ත්වයට සැකසීමක් වෙනවා මේ අංග අටෙන් තුනක්. මොනවද වාචා කම්මන්ත ආදී. එහෙනම් පංචිල් රකින ඕනම තැනකදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්ඩ අංග තුනක් වැඩිලා තියෙනවා. මොනවද මේ අංග තුන? වාචා කම්මන්ත ආදී. අපිට කරන්න තියෙන්නේ පංචිල් රකින්න ඕනේ. අනුන්ට පේන්න රකින්න නෙමෙයි. දැනගෙන රකින්න වෙලාවේදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක් වැඩිලා. වැඩිලා කියන්නේ සංසාරයක් හදන්න තිබත්තේට හැරිලා. මොනවද පංචිල් රැකීමෙන් වැඩෙන අංග තුන වාචා කම්මන්ත ආදීවා. ඒකට කියනවා සීල ශික්ෂාව. ඊළඟට කොච්චර පංචිල් රැක්කත් අධිශීලයක් රැක්කත් ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩෙන්නේ වාචා කම්මන්ත ආදීව කොමුද? ඒ ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා වායාම සති සමාධි කියන අංග තුන සංසාරය හදන්නේ නැති තත්වයට පත්කරන්නේ සමාධි ශික්ෂාව භාවිතා කරනවා. සමත භාවනාව. භාවනා කරනකොට එහෙනම් වායාම සති සමාධි කියන අංග දෙක තුනක් සංකාරයක් හදන්නේ තත්ත්වයටපත් වෙනවා. ඔන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ පියවර දෙක. දැන් දෙකක් වැඩිලා. සීල ශික්ෂාවෙන් වැඩෙනවා වාචාකම්මන්තා ජීව සංකාරයක් හදන්නේ තත්ත්වයට. සමාධි ශික්ෂාවෙන් වැඩෙනවා වායාම සති සමාධි සංකාරයක් හැදෙන්නේ තත්ත්වයට. දැන් එහෙනම් සංසාරේ හදන්නේ දික්ටි සංකප්ප දිග. මේ දික්තිය මොකක්ද දැන් තියෙන? කම්මස්සකතා සම්මාදිය. ඒකට අනුගතව සංකල්පනායි. දැන් බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා ඔය සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් අංග හයක් සම්මාග්ණයට ගත්තේ ශ්‍රාවකයාට ප්‍රඥා ශික්ෂාවෙන් ඉතිරි අංග දෙක සංකප්පය හා දිට්ඨිය සම්මා කරන්නේ. මුලින්ම සංකප්පේ සම්මා වේ. ඉතින් වෙන්නේ තෝ තනි දිට්ඨිය. මොකක්ද ඒ දිට්ඨිය? කම්මස්සරතා සම්මා දිට්ඨියයි. මේ කම්මස්සරතා සම්මා දිට්ඨිය විපස්සනා භාවනාවක් මගින් ලෝකෝත්තර සම්මා දිට්ඨියක් බවට හැරෙනවා. අන්නේ හැරෙන්න එක ගැනයි මැදුම් පිළියෙත කියලා බුදුහාමුදුරු දේශනා කළා. එතකොට එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන පිළිවෙල සීල සමාධි ප්‍රඥා. නමුත් වර්තමාන බෞද්ධයෝ මේක ගැන දන්නේ නැති හින්දා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා කියලා විශ්වාස කරනවා අටමහා කුසල් කිරීමේ. මෙන්න අපිට වැරදිච්ච අටමහා කුසල් කරාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල ශික්ෂාවෙන් වැඩෙන වාචා කම්මන්ත ආදී විතරයි වැඩෙන්නේ සීල් රැකලා කරෝ. එන ආමිෂ පින්කම් කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන දෙයක් නෙවෙයි. බුදුහාඳුරෝ පෙන්වන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන පින්කම වෙන්නේ ප්‍රතිපත්ති පූජාවයි. සීල සමාධි ප්‍රඥායි. කාල වේලාව අවසන් වීගෙන යනවා. අද දවසේ මේ සීල සමාධි ප්‍රඥාව වලින් පමණක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා. වෙන තැන් වෙනම වැඩෙන්නේ නැහැ කියලා දැනගන්න නමුත් එතකොට අටමහා කුසල්ෝ වෙනත් ආමිෂ පින්කම් නොකර ඉඳීම ලොකු බරපතල හානියක් වෙනවා. අද දවසේ කරුණු කියන්න බැරි වුණා. පස්සේ දේශනාවකදී ගැන පැහැදිලි කරනවා. මේ පින්වතුන් උත්සාහ ගන්න ඕනේ ගම් තමන් මෙතෙක් කල් කරගෙන ආපු ආමිෂ පින්කම් එහෙම්මම කරලා එකක් පාඩු කරන්නේ නැතුව ඕනනම් වැඩි කරගත්තොත් වඩාත් පහසුයි. ඒ ටික ඒ විදිහට රණෝගන ඊට අමතර කාලයකදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන වෙන ධර්මයක් තමන් පුහුණු කරගන්න වෙනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන සංසාර විමුක්ති මාර්ගය. හැමදෙනාටම මේ සංසාර විමුක්තිය ලබා ගැනීමට මේ ජීවිතයේදීම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අවසන් කරනවා ආකාශත්තාච බුම්මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤං සමුදිත්තා චිරං රක්ඛන්තු ලෝකසාසනං ආකාශත්තාච මත්තා දේවා නාගාමහිද්దికා පුඤ්ඤං සමුදිත්තා චිරං රක්ඛන්තු ලෝකසාසනං ආකට්ඨාචම්මඨා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං අද සෙනසුරාදා රාත්‍රී ධර්මාංශාසනව පැවැත් දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ